තෙත්තින් සතිමෝ පරිච්ඡේදෝ 33 වෙනි පරිච්ඡේදය දස රාජකෝ දස රජවරු දෙනෙකුගේ පාලනය දුට්ටගාමිනි රඤ්ඤාත රජ්‍ය පීතා ජනං සාලි රාජ කුමාරෝ තේ තස්ස සිවිස්සුතෝ සුතෝ දුටුගැමුණු රජුරුවන්ගේ රාජ්‍ය කාලයේ මහ ජනතාව සියලු උපභෝග පරිභෝග සම්පත් ඇතුව වාසය කළා. ඒ අපගේ රජුරුවන්ට ශාලි කුමාර නමින් ප්‍රසිද්ධියටපත් වුණු පුත් කුමාරයෙක් සිටියා. අතීව ධඤ්ඤෝසසේ පුඤ්ඤ කම්මරතෝ සදා අතීව චාරු රූපය සතු චණ්ඩාලියා අතිශයින්ම රූප සම්පත්තියකින් යුක්ත වූ මහා පිං ඇති මේ ශාලි කුමාරයා নিরතුරුවම පුණ්‍ය කටයුතු වල ඇලී වාසය කළා. ඊතා මනහර රූපයක් තිබුණු ෂැඩල් කෙල්ලකට මේ කුමාරයාගේ සිත තදින් බැඳී ගියා. අශෝකමාලා දේවී තං සම්බන්ධං පුබ්බජාතියා රූපේනාති පියායන්ත සෝරජ්ජං නවකාමය පෙර ආත්මයේ ස්වාමියා බිරිඳ වශයෙන් වාසය කරමින් බොහෝ පින් කොට තිබුණු නිසා ඒ අශෝක මාලා දේවියට තදින් බැඳී ගියා පිය රජුරුවන්ගේ අභාවයෙන් පස්සේ රාජ්‍ය භාර ගන්නට කියා ඇමතිවරුන් එල්ලා සිටියත් චාරිත්‍රානුකූලව කරන රාජවංශයේ අභිෂේකයේදී ශක්තිය කුමාරිකාවක් මෙහෙසිය ලෙස අභිෂේක කළ යුතු නිසා සැඩල් කුලයේ උපන් අශෝකමාලා වෙනුවෙන් ශාලි කුමාරයා රජකම අතහැරියා දුට්ඨගාමිනී බාතතෝ සද්දාතිස්සෝ තදච්චේ රජ්ජංකාරේ සාබිසිතෝ අටරස සමාසමෝ සාලි කුමාරයා රාජ්‍ය බාරගන්ට අකමැති වූ නිසා දුටුගැමුණු රජුරුවන්ගේ සොයුරු සද්දාතිස්ස කුමාරයා රාජ්‍ය අභිෂේක කළා 18 අවුරුද්දක් ලංකා රාජ්‍ය කළා. චත්තකම්මං සුදාකම්මං අත්තිපාකරමේවච මහාතෝ පස්සකාරේ සේසෝ සද්ධාකත නාමකෝ තමන් තුළ ඇති ශ්‍රද්ධාව නිසාම ඔහුට සද්ධාතිස්ස යන නම ලැබුණා. ඉතින් අපගේ සද්ධාතිස්ස රජුගේ මහා සෑයේ ඡත්‍රය පැලැන්දෙව්වා. සුදුහුණු ආලේප කිරීමත් ඇත්පවුරවත් කෙරෙව්වා. දීපේන ලෝහ පාසදෝ උඩයේත සුසංකතෝ කාරේස ලෝහ පාසදං පුනසෝ සත් බෝමකං ඊත අලංකාරව කරන ලද ලෝවාහ මහා ප්‍රාසාදය මීයකු විසින් පෙරලන ලද පහනක් නිසා දැවී ගියා. සද්ධාතිස්ස රජුරෝ ආයමත් ලෝවා මහා ප්‍රාසාදය සත්මහල් කොට කෙරෙව්වා. නවෝති සත සහස්සග්ග පාසාදෝ ආසිසෝ තදා දක්ඛිනගිරි විහාරං කල්කලනමෙවච ඒ කාලේ ප්‍රාසාදය කහවණු 90 ලක්ෂයක වටිනාකමින් යුක්ත වුණා. සද්ධාතිස්ස රජුරුව දක්ෂිණගිරි විහාරයත් කල්ලකා ලෙනත් කෙරෙව්වා. කොළොම්බාල විහාරංච තතපෙත්තංග වාලිකං වේලංග වට්ටි කංචේව දුබ්බල වාපිතිස්සකං කලම්බක විහාරයත් ඒ වගේම පෙතඟවැලි විහාරයත් වෙළඟවැටිය විහාරයත් දෙඹුල්ලෑව තිස් විහාරයත් කෙරෙව්වා දුරතිස්සක වාපින්ච තතමාතු විහාරකං කාරේසියා දීගවාපෙන් විහාරං යෝජන යෝජනේ දුරතිස්ස වැවත් ඒ වගේම මාතු විහාරයත් කෙරෙව්වා. අනුරාධපුරයේ සිට දීඝවාපිය දක්වා යොදුනෙන් යොදුනෙන් විහාරස්ථානයන් කෙරෙව්වා. දීඝවාපි විහාරංච කාරේසි සහචේතියං නානා රතන කච්චන්නං තත්තකාරේසි චේතිය දීඝවාපි විහාරයත් දීඝවාපී මහා සෑයත් කෙරෙව්වා. ඒ දීඝවාපී චෛත්‍ය වැහෙන්නට සත් රුවන් එබ්බ වූ දලක් කෙරෙව්වා. සන්දකං සන්දයන් තත් රත චක්කපමානකං සෝවන්නමාලංකාරයත්වා ලග්ගාපේසි මනෝරමං ඒ රුවන්දලේ රත රෝදයක ප්‍රමාණේ මනරං රම්මල් කරවා ඒ වාහි සන්ධියක් සන්ධියක් පාසාමි නැව්වා චතුරාසේති සහස්සානං ධම්මකන්දාන මිස්සරෝ චතුරාසේති සහස්සාන පූජාචාපි අකාරේ සදාතිස්ස රජුරු 84000ක් ධර්මස්කන්ධයන්ට උපහාර පිණිස 84 දහසක් පූජාවන් පැවැත්තුවා. ඒවං පුඤ්ඤානි කତ୍වාසෝ අනේකානි මහේපති කායස්ස වේදා දේවේසෝ තුසිතේ සුපපජ්ජත අපගේ සත්තාතිස්ස රජුරුව ඔය ආකාරයෙන් නොයෙක් පින් රැස් කරගෙන අභාවයටපත් වුණාට පස්සේ තුසිත දෙව්ලොව උපන්නා. සද්දා තෙස්ස මහරජ වසන්ත දේගවාපියං ලජ්ජිතසෝ ජෙට්ටසතෝ ගිරිකුම්බේල නාමකං සද්දා තෙස්ස රජුරෝ දීගවාපියේ වාසය කරන කාලේ ඔහුගේ වැඩිමහල් පුත් කුමාරයා වන ලජ්ජිතස කුමාරයා ගිරිකුම්බේල නැමැති විහාරංකාරේ රම්මං තං කනෙත්ත සුතපන තුල්ලත්තන අකාරේසේ විහාරං කන්දරවයන් රම්‍ය වූ විහාරය කෙරෙව්වා සද්ධාතිස්ස රජුරුවන්ගේ ඊට බාල වූ පුත් කුමාරයා වූ තුල්ලත්තන කුමාරයා කන්දර නැමැති විහාරය කෙරෙව්වා. පිතරාතුල්ලත්තන කෝපාතු සම්තිකමායත සහේවාග විහාරස්ස සංගභෝගත් මතන තුල්ලත්තන කුමාරයාගේ පියාණන් වූ තිස්ස කුමාරයා එදා තම සහෝදර දුටුගැමුණු රජුරුවන් බැහි දකින්ට එන ගමනේදී තම පියාණන් සමග තමන් කළ විහාරයේ සංඝයා වහන්සේට දම්පැන් පූජා කරගන්ට පැමිණියා. සන්දා තිස්සේ අපරතේ සබ්බේ මච්ඡා සමාගත තුපාරාමේ වික්කු සංඝං සකලං සම්නිපාතිය සද්දා තිස්ස රජුරුවන්ගේ අභාවයෙන් පස්සේ සියලු අමාත්‍යවරු රැස් වෙලා අනුරාධපුරයේ සියලු භික්ෂු සංඝයා වහන්සේ රූපාරාම විහාරයට රැස් කෙරෙව්වා. සංඝානුඤ්ඤාය රට්ටස රක්කනතං කුමාරකං අபிසෙන්චෙන් තුල්ලත්තනං තං සොත්වා ලජ්ජතසකෝ ඉදාගන්त्वा ගයත්වා තං සයං රංගමකාරය මාසංචේව දසංච රාගතුල්ලතනපන සද්ධාතිස්ස රජුරුවන් සමග එදාපු ගමනේ සිට දිගටම සිටිය නිසා තුල්ලත්තන කුමාරයා රජකමට සුදුසුයි කියලා සංඝයා වහන්සේගෙනුත් අනුමැතිය ලැබුණා. ඇමතිවරු තුල්ලත්තන කුමාරයාව රාජ්‍ය අභිෂේක කෙරෙව්වා. එය ඇසූ ලජ්ජතිස්ස කුමාරයා මේ අනුරාධපුරයට ඇවිදින් තුල්ලත්තන රජුරුවන්ව රාජ්‍යයෙන් පහ කරලා තමන් රාජ්‍ය කළා. තුල්ලත්තන රජුරුවෝ රජකම් කළේ මාසයකුත් දස දිනක් පමණයි. තිස්සෝ සමාලජ්ජ තිස්සෝ සංඝ උත්වානාදරෝ නදානෙන්සු යතා බොණ්ඩ මෙතිතං පරිභාසය ලජ්ජතිස්ස රජුව තුන් අවුරුද්දක්ම මේ සංඝයා වහන්සේලා වැඩිමල් පිළිවෙල දන්නේ නැහැ කියලා උන්වහන්සේලා කෙරෙහි අපහැදීමෙන් යුක්තව පිරිහලා කතා කළා පච්චා සංඝං කමාපෙත්වා දණ්ඩ කම්මත් මෙසර තීනි සත සහස්සනේ දත්වන රුචතිය හජ්ජුරෝ පසුව සංඝයා වහන්සේගෙන් සමාවර ගත්තා. ඒට දඬුවමක් වශයෙන් මහා සෑයට කහවන 3 ලක්ෂයක් පූජා කළා. සිලාමයානිකාරේසේ පුප්පයානානතේනිසෝ අතෝ සත සහස්සේන විතාපේසිච අන්තරා මාතෝපතෝ පරමානං බෝමෙන් බෝමෙස්සරෝ සමං තූපාරාමේච තූපස්ස සලා කංචක මොත්තමං ලජ්ජිතිස්ස රජුරෝ මහා සෑයට කලුගලෙන් මල්ලාසට තුනක් කෙරෙව්වා. ඒ වගේම ලක්ෂයක් ධනෙ වේදම් කරලා කුමුක් වෙවෙන් මෙහා පැත්තේ වගුරු බිම ගොඩ කරවා රජුරෝ මහා සෑයත් තූපාරාමයත් අතර ප්‍රදේශය සම කෙරෙව්වා. තූපාරාම විහාරයේ තූපාරාම චෛත්‍යයට උතුම් ගල් කංචුකයක් කෙරෙව්වා. තෝපාරාමස්ස පුරතෝ ශිලාතූපකමේවච ලජ්ජිකාසන ශාලංච බික්කු සංඝස්ස කරේ තෝපාරාමේට ඉදිරියෙන් ගලින්ම කළ ස්තූපයකුත් ලජ්ජක නමින් ආසන ශාලාවකුත් භික්ෂු සංඝයා වහන්සේ උදෙසා කෙරෙව්වා. කංචකං කණ්ඨකේතෝ පකාරපේසසලාමයන් දත්වාන සතසහසං විහාරචතියවය ශාගිරියේ කණ්ඨක නැමැති චෛත්‍යයට කහවණු ලක්ෂයක් වේදම් කරලා ගලින්ම කංචුකයක් කෙරෙව්වා. ගිරේ කොම්බේල නාමස්ස විහාරස්ස මම්මසෝ සට්ඨි බික්කෝ සහස්සනං තෙචේවර මදාපේ ලජිතස රජුරෝ ගිරි කොම්බේල නැමැති තමන් ඇදූ මහා විහාරයේ 60000ක් භික්ෂූන් වහන්සේලාට තුන් සිවුරු පූජා කළා. අරිත්ත විහාරංකාරේසේ තතකන්දරහිනකං ගාමිකානංච භික්ඛූනං වේසග්ගානි අදාපේ ඒ වගේම රජ්ජුරුවෝ රිටිගල විහාරයත් කන්දරහීනක විහාරයත් කෙරෙව්වා ගම්වල වාසය කරන භික්ෂුන් වහන්සේලාට බෙහෙත් ඖෂධ ලබා දුන්නා. කිමෙච්චකං තන්දුලංච බික්කුණේන මදාපේ සමානවට මාසංච රජංසකාරේද ඔබ වහන්සේට උපනා මොනවද කියා භික්ෂුණීන්ගෙන් විමසලා භික්ෂුණීන්ට සහලොත් අනිත් පිරිකරත් ලබා දුන්නා. අවුරුදු 9කුත් මාස 8ක් ලක්දිස්ස රජුරෝ රාජ්‍ය කළා. මතේ ලජ්ජක තිස්සම්මේ කනෙට්ටෝ තස කරේ රාජ්‍යාංචලේව වස්සානේ කල්ලාට නාගනාමකෝ ලජ්ජිතිස රජුරුවන්ගේ අභාවයෙන් පස්සේ ඔහුගේ මලනුවන් වන කල්ලාට නාග රජුරෝ සය අවුරුද්දක් පමණක් රාජ්‍ය කළා. ලෝහපාසාද පරිවාරේ පාසාද තිමනෝරමේ ලෝහපාසාද සෝබත්තං සෝදත්තිං සකාරේ කල්ලාට නාග රජුරෝ ලෝවා මහා ප්‍රාසාදයට ඇති මනරම්භාවක් ලබා දීම පිණිස ලෝවා මහා ප්‍රාසාදයේ පිරිවරා සිටින අයුරින් ඉතා සුන්දර ප්‍රාසාදයන් 32ක් කෙරෙව්වා මහාතෝ පස්ස ස්පරිතෝ චාරිනෝ හේම මාලිනෝ වාලිකංගන මරියාදං පාකාරං චාකාරේ සුන්දර වූ ස්වර්ණමාලී මහා සෑයේ වටේ ඇති වැලි මළුවේ කෙළවරින් ආකාරයක් කෙරෙව්වා. සෝව කොරොන්ද පාසකං ව්‍යාරංච ආකාර පුඤ්ඤ කම්මානි චංගාන කරපේසමයේපතේ ඒ වගේම රජ්ජුරුව කුරුන්ද වාක විහාරයත් කෙරෙව්වා. තවත් බොහෝ පිනුත් කරගත්තා. මේ රජුරවන්ට මහා චෝලික නමෙන් පුත් කුමාරයෙක් සිටියා. සුමනා දේවී නම් රජුරවන්ගේ වෙනත් දේවියගේ නැගණියකට තිස්ස අබය උත්තර නමින් පුත් කුමාරවරු තුන්දෙනෙක් සිටියා. ඔවුන්ට රජුරුව මාමා වෙනවා. ඔවුන් මාමා වන රජුරුවන්ව අල්ලා ගන්නට කුමත්‍රණයක් කළා. ඒ හෙලිදරව් වුණා. අපිට අනුන් අතින් මැරෙනවාට වඩා ගින්නට පැනද්දි විනාශා ගන්න එක හොඳයි කියලා වුන් ගිරි නැමැති නිගණ්ඨයාගේ ආශ්‍රමයට ගියා. එහි දරසෑයක් කරව ගින්නට පැනද්දි විනාශා ගත්තා. ඔවුන්ගේ ඥාතීන් එතන සෑයක් කෙරෙව්වා. ඒ අග්නි ප්‍රවේශක චෛත්‍ය නමින් හැඳුන්වුණා. තං මහරත් කෝ නාම සේනාපතිමය පතෙන් කල්ලාට නාග රාජානං නගරේ වග්ගය මහරත්තක නැමැති තමන්ගේ ශෙන්පතියෙක් කල්ලාට නාග රජුරුවන්ව නගරයේදී මල්ලාගත්තා තස්ස රඤ්ඤෝ කනිට්ඨෝත වට්ටගාමිනි නාමකෝ තන්දුට්ඨ සේනාපතිකං අන්වා රජ්‍යමකාරයේ එතකොට කල්ලාට නාග රජුරුවන්ගේ මලනුවන් වන වලගම්බා නැමැති කුමාරයා ඒ දුෂ්ට සෙනවියා මරවා ලංකා රාජ්‍ය අත්පත් කරගත්තා කල්ලාට නාග රඤ්ඤාස පුත්තකං සකබාතුනෝ මහා චෝලක නාමානං පුත්තට්ටානේ තපේසිච වළංගම්බා රජුරුව තම සොහයුරු කල්ලාට නාග රජුරුවන්ගේ පුත් කුමාරයා වන මහා චූලික නැමැති කුමාරයාව තමන්ගේ පුත්‍ර ස්ථානයේ තැබුවා තම්මාතරං උලා දේවෙන් මයසෙන්චකාසිසෝ පිතිත්තානේටිතස්ස පිතිරාගාතිච බ්‍රවං කල්ලාටනාග රජුරුවන්ගේ මෙහෙසියව සිටි මහා චූලික කුමාරයාගේ මව් වූ අනුලා දේවිය මහේසිකා තනතුරෙහි ලැබුවා මහා චෝලික කුමාරයාගේ පිය තනතුරේ වලගම්බා රජුරුවන් සිටි නිසා මහජනයා තෙතුමාව පිතුරාජා යන නමින් හැඳුන්වුවා. ඒවං රජ්ජේ පිසිත්තස්ස තස්ස මා සම්මේ පංචමේ රෝහණේ නකුල නගරේ කෝ බ්‍රාහ්මන චේතකෝ තියෝ නාම බ්‍රාහ්මනස්ස වචෝ සොත්වා පණ්ඩිතෝ චෝරෝ අහෝ මහතස්ස පරිවාරෝ සිත වලගම්බා රජුරුවන්ගේ රාජාභිෂේකයෙන් පස්වන මාසයේ රුහුණු රටේ නකුල නගරයේ එක්තරා බ්‍රාහ්මණ වංශික තරුණයෙක් මේ නැකත් යෝගයේදී කරල්ලක් ගැසුවොත් ලංකා රාජ්‍ය අත්පත් කරගන්න පුළුවනි කියලා තිස්සනම් මෝඩ බ්‍රාහ්මණයෙකු කියෝ කියමන අහලා මේ තීය නැමැති බ්‍රාහ්මණය මහා සොරෙක් වුණා. ඔහුට මහා පිරිසකුත් හිටියා. සගනා සත්ත දමෙලා මා තෙත්තම් මෙයතරං තදා බ්‍රාහ්මන තියෝ ච තේ සත් දමිලාපිච චත්තත්තාය විසග්ග සංලේකං භූපති සම්තිකං රාගජ බ්‍රාහ්මනති අස්ස ලේකං පේසසිනේතිමා ඔය අතරේ පිරිස් සහිත වූ දෙමළු සද්දනෙක් දකුණු ඉන්දියාවේ සිට මාතොටින් ගොඩ බැස්සා. එතකොට තීය බ්‍රාහ්මණයක් ඒ දෙමළු සද්දෙනාත් වලගම්බා රජුරුවන්ගේ රාජ්‍ය ඡත්‍රය ලබා ගන්නු පිණිස හසුම්පත් ලියා ඇව්වා. නීතිය පිළිබඳව දන්නා රජුරුව උපායකෙන් යුතු හසුනක් තීය බ්‍රාහ්මණයාට යවුවා. රජ්ජන්තව ඉදානේව ගන්නතං දමිලේති සාදෝතිසෝ දමිලේ යොජිගන්නෙන් සුතේතුතං මේ රාජ්‍ය දැනටත් ඔබේ යතේ නමුත් මේ රාජ්‍ය බලෙන් පැහැර ගන්නට එන දෙමළුම් පළමුවෙන් අල්ලා ගනින් කියලා එතකොට හොඳයි එහෙනම් මං ඉස්සෙල්ලාම දෙමළු පළවා හරින්න ඕනෑ කියලා මාතොටෙන් ගොඩබැස්ස දෙමළුන් සමග යුද්ධ කළා. එතකොට දෙමළු තීය බ්‍රාහ්මණයා වල්ලාගත්තා. තතෝ තේ දමිලා යොද්දං රඤ්ඤා සහපවත්තයං කෝලම්බාලක සාමන්තා යුද්ධ රාජා පරාජිතෝ ඊට පස්සේ දෙමෙල්ලු අනුරාධපුර නගරයේ දෙසටමින් සිටිද්දී කොලම්බාලක නම් ස්ථානයට නුදුරින් තැනකදී වළගම්බා රජුරුවන් සමග යුද්ධ කළා. යුද්ධයෙන් රජුරෝ පෙරදුනා. තිත්තාරාම ద్వාරේන රතරෝ ලෝපලායතේ පණ්ඩුකාභය රාජේන තිත්තාරාමෝ ඒකාරිතෝ වාසිතෝව සදාසේක වේසති රාජසෝ එතකොට රජ්ජුරුව රතේට නැගලා තීර්ථකාරාම දොරටුවෙන් පැනලා ගියා. ඒ තීර්ථකාරාමය පණ්ඩුකාභය රජ්ජුරුවන්ගේ කාලයේ පටන් පිහිටා තිබූ එකක්. රජවරු 21 දෙනෙකුගේ කාලය මුළුල්ලේම එය තීර්ථකයන්ගේ ආරාමයක් වශයෙන් තිබුණා. තන්දේස්වාන පලායන්තං නිකන්තෝ ගිරේනාමකෝ පලායති මහා කාලසේහලෝ තේබු සංවවේ වලගම්බා රජුරෝ පලා යනවා දුටු ගිරි නැමැති දෙමළ නිගණ්ඨයා මහා කළු සිංහලයා යුද්ධයෙන් පෙරදී පලා යනෝ කියලා මහා හඬින් කෑ ගහලා කිව්වා. තං සොත්වාන මහරදා සිද්ද මම මනෝරතේ විහාරං එතකාර සංච්ච වංචෙන්තේ තදා ඔහුගේ හඬ ඇසුණු රජුරු ආක්‍රමණික දෙමළු නසා මා සතු රාජ්‍ය ගත් දවසට මම මෙතන සංඝයා වහන්සේ උදෙසා විහාරයක් කරනවා කියලා ඒ වෙලාවේම අදිෂ්ඨානයක් ඇති කරගත්තා. සගබ්බං අනුලා දේවෙන් අගයේ රක්ඛයයිතේ මහා චෝල මහානාග කුමාරේ චාපිරක්කේ අනුලා දේවිය ගර්භණීව සිටිය නිසා ඈවත් රකින්න ඕනේ මහා චූලික පුත්‍රයාවත් තමාගේ පුත්‍ර මහානාග කුමාරයාවත් රකින්න ඕන කියලා රතයේම තබා ගත්තා. රතස්ස ලහු භාවතං දත්වා චෝලාමණෙන් සුබං ඕතාරේසි සෝමදේවෙන් තස්සානුඤ්ඤාය භූපතේ රතේ සහල් බව පිණිස වටිනා චූඩා මාණික්කයක් අතර දීලා සෝමා දේවිය නැමැති තමන්ගේ දේවිය ඇගේ ඉල්ලීම පරිදි රතයෙන් බැස්සෙව්වා යොත්තාය ගමනේව පුත්තකේ දච දේවියෝ ගාහේත්වාන නිකාන්තෝ සංකියෝ සෝ පරාදයෝ යුද්ධයට ගමනේදී මහා චූල මහා නාග යන පුත් කුමාරවරුන් දෙදෙනාත් අනුලා දේවී සෝමා දේවී යන දෙදෙනාත් රැගෙන නික්මේ යුද්ධයේදී පෙරදුණු රජුරුව අසක්කො නෙත්වා ගායතං පත්තං බොත්තං ජනනතං පලායත්වා වෙස්සගිරි වනේ අබිනිලීසෝ අප භාග්‍යතුන් වහන්සේ දන් වැළඳෝ පාත්‍රය ගන්ට නොහැකිව අඹදරුවන් සමග පලා ගෙහින් වෙස්සගිරි විහාරය අසල වනයේ සැඟ වුණා. කුත්තේකොල මහතිස්ස තේරෝ දෙස්වාතන්තුතං බත්තම් පාදානාමත්තං පින්ඩදානං විවජ්‍ය ඒ වනයේ සිටිය කුතික් කළ මහාතිස්ස තෙරුන් වහන්සේ මේ පිරිස දැක්කා. දැක විනයානුකූලව නොවැළඳූ පින්ඩපාතයේ දීමෙන් වැළකීලා රජුරවන්ට ආහාර දුන්නා. අතකේතකේ පත්තම්මේ ලෙකෙත්වාහට මානසෝ සංගභෝගං විහාරස්ස තස්ස පාදා මහේපතේ එයින් සතුටු වලගම්බා රජුරුව වැටකෙයියා පත්‍රය කළියා. ඒ විහාරයේ සංඝයාගේ ප්‍රයෝජනයට අවශ්‍ය දේ ලබා දුන්නා. තතෝ ගන්්වා ශිලාසොම්බ කන්දකම්මි වසේ තතෝ ගන්්වාන මාතු වේලංගේ ශාලගල්ල සමීපගෝ රජ්ජුරුව එතනින් ගිහින් වෙස්සගිරියට දකුණින් පර්වත විහාරය ළඟ ගල්හැපකට නම් ගමකට ගියා. එතනින් මලය රටේ මාතු වේලංග නම් ජනපදයේ සල්ගල නම් ගමට පැමිණියා. මහා වංශයේ ලියනවදී එය මෝරගල්ල නමින් හැඳින්වෙලා තියෙනවා. තත්තද්දස දෙට්ට පොබ්බං තේරං තේරෝ මයේපතෙන් උපට්ඨාකස්ස අපේසේ තනසේ වස්ස සාදුකං එතනදී රජුරවන්ට පලා යන අවස්ථාවේ වෙස්සගිරි විහාරය අසල වනයේදී ආහාර දුන් කුපික්කල තිස්ස තෙරුන්ව මුණ ගැහුණා. එහිදී තෙරුන් වහන්සේ තමන්ගේ උපස්ථායක වූ තන සීව නමත්තාට රජ්ජුරුවන්ව බාර දුන්නා. තස්ස සෝතන සේවස්ස රට්ටිකස්සන්තිකේතයෙන් රාජා චුද්දස වස්සාන වසිත නංගපට්ඨිතෝ තනසීව නැමැති රටවැසියා ළඟ අපගේ වලගම්බා රජුරුවෝ 14 වසරක් ඔහුගේ ප්‍රස්ථාන ලැබමින් වාසය කළා. සත්ත සුදමිලේස්වේ කෝ සෝමදවින් මදාවං රාගරත්තෝ ගහෙත්වාන පරතිර මගාලං දෙමළු සද්දනාගෙන් එක් දෙමළෙක් ආකර්ෂණීය පෙනුමැති සෝමාදේවිය දැකලා ඈ කෙරේ රාගයෙන් ඇලී ඈ වත්රගෙන ඉන්දියාවට ගියා. ඒකෝපත්තං දස බලස්ස අනුරාධ පුරේටිතං ආදායතේන සන්තොත්ත පරතේර මගාලවං ඒ දෙමළුන්ගෙන් තව දෙමළෙක් අනුරාධපුරයේ වැඩහුන් අපගේ දසබලයන් වහන්සේ දන්වැළඳු පාත්‍රය රැගෙන එයින් සතුටු වෙලා එයත් රැගෙන ඉන්දියාවට ගියා. පුලහත්තෝ දමෙලෝ තේනවස්සානිකාරයෙන් රාජ්‍යං සේනාපතින් කତ୍වා දමෙලං බායවයන් පුලහත්ත නැමැති දෙමලා බාහිය නැමැති දෙමලාට සෙනවිතනතුර දීලා තුන් අවුරුද්දක් රාජ්‍ය කළා පුලහත්තං ගයත්වා තං දුවේ වස්සානි බාහියෝ රාජ්‍යංකාරේ සිතස්සාසේ පනය මාරෝ චමෝපති බාහිය නැමැති සෙන්පතියා පුලහත් දෙමලා රජු බලයෙන් පහ කරවා අවුරුදු දෙකක් රාජ්‍ය කළා. ඔහු පනය මාර නැමැති දෙමලෙකුට සෙනවි තනතුර දුන්නා. බාහියන්තං ගහෙත්වාන රාජාසෙ පනය මාරකෝ සතවසාන තස්සාස පෙළය මාරෝ චමෝපති එතකොට සෙන්පතිකමගත් පනය මාර බාහිය දෙමළ රජ බලයෙන් පහ කරවා සත් අවුරුද්දක් රාජ්‍ය කළා. ඔහුත් පිළේ මාර නැමැති දෙමළෙකුට සෙන වෙත නතර දුන්නා. පනයමාරං ගයත්වා සෝ රාජාසි පිලයමාරකෝ සත්තමාසානේ තස්සාස දාටියෝ චමෝපත සෙනවි තනතුරුගත් පිළේමාර පණේමාර දෙමළ රජු අල්ලා ගත්තා. ඔහුටත් දාටික නැමැති දෙමළ සෙනවියෙක් හිටියා. පෙළේමාර දෙමළ රජු සත් මාසයක් රජ කළා. පෙළේමාරං ගහෙත්වා සෝදාටියෝ දමිලෝපන රජ්ජන්නුරාද නගර දුවේ වස්සානිකාර දාටික දෙමළ සෙන්පතියා පෙළේමාර දෙමළ රජු අල්ලා ගත්තා. ඒ දාටික දෙමළ අනුරාධපුරයේ දෙවර්ෂයක් රාජ්‍ය කළා. ඒවං දමිල රාජෝ නං තේසං පංචන්න මේවේ හොන්ති චොන්දස වස්සානේ සත්මාසාච උත්තරෙන් ඔය ආකාරයට පුලහත් බාහිය පණයමාර පිළයමාර දාඨික වශයෙන් දෙමළු පස් දෙනෙක් අනුරාධපුරයේ රජකම් කළා. ඔවුන් පිළිවෙලින් 14 අවුරුද්දකුත් සත් මාසයක් රජ කරලා තියෙනවා. ගතායතු නිවාසත්තං මලයේ නුල දේවියා බරියාතන සේවස්ස පාදා පරිපච්චයං පලානෙලන්ට තනසේවයාගේ බිරිඳයි අනුලා දේවියයි කන්දි ගියා එෙහිදී ඔවුන් අතර ආරාවුලක් ඇති වෙලා තනසීවයාගේ බිරිඳ අනුලා දේවිය එල්ලාගෙන ගිය මල්ලට පයින් ගැහුවා. කොජ්ජේත්වාරාදමානා සාරාගානං උපසංකමේ තං සොත්වා තන සේවෝ සෝ දනුමාදාය නික්කමේ ඈ කේන්ති අරගෙන හඬ හඬ රජ්ජුවන් වෙත ආවා. තනසීව බිරිඳ ගෙහින් තනසීව කෝප ගැන්නුවා. අඹ දරුවන් එක්කම රජ්ජුරුව මම විතල මරනවා කියලා දුනුහි දාගෙන ගෙදරින් පිටත් වුණා. දේවයා වචනං සොත්වා තස්සං ආගමනා පුරා දීපොත්තන් දේවි මාදාය තතෝ රාජා පිනෙකමේ අනුලා දේවිය කියෝ කරුණැසු අපගේ වලගම්බා රජුරුව තනසීවයා එන්ට කලියන් පුත් කුමාරවරු දෙන්නත් දේවි අතරගෙන එතනින් නික්ම ගියා දනොන් සන්දායං ආයන්තං සේවං වෙජ්ජිමා සිවෝ රාජානාමං සායත්වා කාසගන සංඝං දුනුහි අමෝරාගෙන අය තනසී වේයාට රාජ්‍යරෝ හීයෙන් විද්දා එතනට රැස් වූ සෙනග මං සද්දාතිස්ස රජුරුවන්ගේ වලගම්බා නැමැති පේත්‍රු රාජාය කියලා හඬ නගා ඇසෙව්වා අලත්ත අට්ටා මච්චේච මහන්තේ යෝද සම්මතේ පරිවාරෝ මහාසේ පරිහාරෝ චරාදිනෝ රජ්ජරුවන්ට මහත් වූ යෝධ සම්මත ඇමතියන් 8 දෙනෙක් ලැබුණා මහා පිරිවරකුත් මහා ගෞරව උපහාරයකුත් ලැබුණා කුම්බේලක මහා තෙස්ස තේරන් දෙස්වා මහායසෝ අච්චකල්ල විහාරම්මේ බුද්ධ පෝජමකාරේ මහා යස පිරිවර ඇති රජුරෝ කුපික්කල මහා තිස්ස තෙරුන් බහැදක වලස්ගල විහාරයේ මල් පහම් පුදා බුද්ධ පූජාවක් කෙරෙව්වා මුවත්තුන් සෝදේතු මාරුල්ලේ ආකාශචේති අංගනං කපිසේසේ අමච්චේ ඕරෝ අන්තේ මහේපතේ ආරෝහන්තෝ සදේවිකෝ දිස්වා මග්ගේන සින්නකං නනිපන්නෝති කොජ්ජත්වා කපිසේසං අගතය රාජ්‍යරෝ සැපත් වෙන්න කලින් ආකාශ චෛත්‍යයේ මළුව පිරිසිදු කරන්න ඕන කියලා කපිසේෂ නැමැති ඇමතියා උඩට නැග මළුව පිරිසිදු කළා. ඔහු පහළට බසිද්දි දේවියත් සමග රජ්ජුරුව පඩිපෙලෙන් උඩට නගිනවා. පහළට බහින්ට වෙන මගක් නැති නිසා බැසීම නවත අයින් වෙලා වාඩි වුණා. තමන්ගේ ඇමතියන් අට දෙනා අතරින් කෙනෙකු වන ඔහු එසේ සිටීම ගැන කිපුණු රජුරෝ කපිසීසෝ මැරෙව්වා. සේසා සත්ත අමච්ඡාපේ නෙබ්බෙනාතේන රාජිනා තස්සන්තිකා පලායත්වා පකමන්තා යතරුචෙන් එතකොට අනෙක් ඇමතිවරු සද්දෙනා රජ්ජුරුවන් ගැන හොඳටම කලකිරුණා මෙබඳු සුළු වරදකටත් අපගේ යෝධයා මැරවූ මේ මිත්‍රද්දෝහි රජ්ජුරුව අපිවත් මරන්ට ලැජ්ජා නැත්තේ කියා කතා වෙලා වලගම්බා රජ්ජුරුවන් වෙතින් පලා ගියා හිතන හිතන පාරවල් වල වුන් ගියා. මගේ වෙලොත්තා චෝරේ ව්‍යාරං අම්බෝගල්ලකං පවිසෙත්වාන අද්දකොං තෙසතේරං බහොස්සතං අතරමඟදී මම් පහරන හොරුන්ට උන් අහු වුණා. ඔවුන්ගේ හැඳිවත් ඉතිරි නොකොට පැහැරගත්තා. ඔවුන් කලාතු ඇඳගෙන හපුගල විහාරයට ගිහින් බහුශ්‍රතවෝ 34 උන්ව බැහැ දැක්කා. චතුනේ කායකෝ තේරෝ යතාලබ්බා නිදාපේ වත්තපානිත තේලානේ තණ්ඩුලා පාවුනා තතා ත්‍රිපිටකයේ දීඝනිකාය මජ්ක්‍ධිම නිකාය අංගුත්තර නිකාය සංයුත්ත නිකාය යන නිකාය සතර හොඳින් කටපාඩම් කරන ලද ඒ තිස්ස තෙරුන් ඔවුන්ට පුළුවන් ඇටියට වස්ත්‍ර පැණි තෙල් සහල් ආදිය යැපෙන පමණටදී උපකාර කළා අස්සත්ත කාලේ තෙරෝ සෝකෙන් යාතේ පුච්චිතේ අත්තානං ආවිකත්වාත තම්පවත්තෙන් නිවේදයං ඊට පස්සේ තෙරුන් වහන්සේලා මේ අස්වැසිලි නැති කාලයේ ඔබලා කොහෙද යන්නේ කියලා ඇහුවා. එතකොට ඔවුන් තමන්ගේ විස්තර කියලා සිදු වූ දේ ගැනත් පැවසුවා. කාරේ තුංකේ සක්කානෝ දින සාසන පග්ගං දමිලේහි වාතරඤ්ඤා එති පුට්ඨාතුතේ පන තෙරුන් වහන්සේ ඔවුන්ගෙන් මෙහෙම ඇහුවා එතකොට බුද්ධ ශාසනය නගා සිටුවන්ට පුළුවන් වෙන්නේ දෙමෙල්ලොන් එක්කද එහෙම නැත්නම් රජුරුවන් එක්කද එයට පිළිතුරු වශයෙන් ඔවුන් රඤ්ඤෝ සක්කාති ආහසං සංඥාපෙත්වානතේතේ උබෝ තෙස්ස මහා තෙස්ස තේරාදායතේ තතෝ රාජිනෝ සම්තිකං නත්වාංගමංගං කමාපයං රාජාචත අමච්චාච තේරව මයාචයං ස්වාමීනි අපේ රජුරුවොත් එක්ක එකතු වුණොත් මේ ලංකාද්වීපය විතරක් නොවේ දඹදිව වුණත් බුදුසසුන බබළුවන්ට පුළුවනි. ඔය විදියට ඇමතියන් අට කරුණ ආબોධ කෙරෙව්වා. එතකොට කුපික්කල මහාතිස්ස තෙරණුන් බහුශ්‍රත තිස්ස තෙරණුත් එකතු වෙලා ඒ ඇමතිවරුන් කැඳවාගෙන රජ්ජුරුව ළඟට ගිහින් එකිනෙකාව සමාගන්නේව්වා. රජ්ජුරුවත් ඒ ඇමතිවරුත් තෙරුන් වහන්සේලා දෙනමගෙන් මෙසේ ඉල්ලා සිටියා. සිද්දේ කම්මේ පේසිතෝ නෝ ගන්තබ්බං සම්තිකං එතේ තේරා දත්වා පටින්නන්තේ අතාටාන මගංචයං බලෙන් රාජ්‍ය අල්ලාගෙන සිටින දෙමළුන් අපේ රටින් පළවා හැරීමේ කාර්ය සිද්ධ වෙච්ච දවසට අප විසින් එවන පණවිඩයකට වහන්සේලා අප වෙත වඩින්න ඕනෑ කිව්වා. තෙරුන් වහන්සේලාත් ඔවුන්ට වඩින බවට පොරොන්දු වෙලා සිටිය තැනට වැඩියා. අනෝරාද පුරං රාගා ගන්්වාන මහයසෝ දාටිකන් දමලං අන්්වා සයං රජ්‍යමකාරේ මහා යස පිරිවර ඇති රජුරුවෝ සේනාවත් සමග අනුරාධපුරයට ඇවිත් දාටික දෙමලා නසා තමන්ගේ රාජ්‍ය නැවත ලබා ගත්තා. තතෝ නිකණ්ඨාරාමං තං විදංසත්වා මහේපතේ විහාරංකාරේ තත්ව ද්වාදස පරිවේනකං ඊට පස්සේ රාජ්‍යරුව අනුරාධපුරයේ තිබුණු නිගණ්ඨාරාමයේ කඩා දමලා ජෝතිය නිගණ්ඨයාගේ දෙවල පිහිටි තන අවට පිරිවෙන් 12ක් සහිත විහාරයක් කෙරෙව්වා. මහා විහාර ප ဋ ාණාදේසු අස්සා සත සුච සත්ත රස සුවස්සෝ දසමාසාදික සුච මහා විහාරයේ පිහිටුවා අවුරුදු 200කුත් 17 අවුරුද්දක් දස මාසයකුත් වැඩි කොට තතාදිනේ සුදසසෝ අතකන්තේ සුසාදරෝ අබයගිරි විහාරං සෝ පතිට්ඨාපේසි භූපතේ දස දවසක් ගෙවි ගිය තන සංඝයා කෙරෙහි ආදරයෙන් යුක්ත වලගම්බා රජුරුවෝ ගිරිනිකන්තයාගේ භූමියේ අභයගිරි විහාරය පිහිටෙව්වා. පක්කෝසයත්වා තේතර තේසු පුම්බෝපකාරිනෝ තම්මහා තිස්ස තේරස විහාරං මානදෝ අදා දුෂ්කර අවතියේදී රජුරවන්ට බෙහෙවින් උපකාර වූ තෙරුන් වහන්සේලා දෙනම කැඳවා කුපික්කල මහාතිස්සතරුන්ට අභයගිරි විහාරය පූජා කළා. ගිරස්ස අස්මාරාමේ රාජකාරේ සිසෝභයෝ තස්මා භය ගිරිත්වේව විහාරෝ නාමතෝ ගිරි නැමැති නිගණ්ඨයාගේ ආරාමයේ තිබුණේ යම් තැනකද එය සිහිවීම පිණිසත් වට්ටගාමනේ අබේ නැමැති වලගම්බා රජුරුවන්ගේ අබේ නාමයේ සිහිවීම පිණිසත් එම විහාරස්ථානයට අබයගිරිය යන නාමය ලැබුවා. ආනාපෙත්වා සෝමදේවෙන් යතහටානේ තපේසිසෝ තස්සා තන්නාම කංකත්වා සෝමාරාම මකාරය වලගම්බා රජුරුව සෝමා දේවිය නැවත ගෙන්වාගෙන කලින් තිබූ මෙහෙසි තනතුර ලබා දුන්නා. ඒ වගේම ඇගේ නම එක්කොට සෝමාරාමයේ නමින් විහාරයක් කෙරෙව්වා. රතං ඕරෝපිතාසය තස්මෙන් තානේ වරංගනා කද්දම්බ පුප්ප කුම්බම්මේ නෙලේනා තතදස මුතයන්තං සාමනේරං මග්ගං අතේන චාදිය රාජා තස්සා වචෝ සොත්තා විහරං තත්කාරේ යුද්ධයෙන් පෙරදී පලායන රජුරෝ ඒ උතුම් දුසව රතයෙන් බස්වද්දී එතන කොළොම් මල් වැල් වදුලකටම වාවි තමන්ගේ අතෙන් ලැජ්ජා සහිතව වසාගෙන මුත්‍රා කරන කුඩා සාමණේර නමක් එතුමියට දකින්ට ලැබුණා කුඩා අවදී ඇති ලැජ්ජා බය නැමැති ගුණයට පැහැදුණු සෝමාදේවිය රජුරවන්ට ඒ බව කියලයි එතන විහාරයක් හැදෙව්වේ මහාතෝ පස්සොත්තරතෝ චේතියං උච්චවත්තුකං ශිලාසොප්පක කණ්ඩකං නාම රාජසෝ ඒවකාරේ රජ්ජරුව මහාසයට උතුරින් පිහිටි උස් බිමක ගල්හෙපකඩ නම් විහාරයක් කෙරෙව්වා තේසු සත්ත සුයෝ දේසෝත්තියෝ නාමකාරේ නගරම්මා දක්කිනතෝ විහාරං දක්කිනවයන් ඒ යෝධයන් සද්දෙන අතරින් උත්තරණංගම තියා නුවරට දකුණු දෙකෙන් දක්කින විහාරය නමින් විහාරස්ථානයක් කෙරෙව්වා තත්තේව මූලවෝ කාස විහාරං මූල නාමකෝ අමච්චෝ කාරයේතන සෝපිතං නාමකෝ එහිම මූලවෝ කාස විහාරය මූල නමැති ඇමතියා විසින් කෙරෙව්වා ඒ නිසා විහාරයට නම ලැබුණා තාරේසි සාලි ආරාමං අමච්චෝ සාලි අවයෝ කාරේසි පබ්බතාරාමං අමච්චෝ පබ්බතෞහයෝ සාලිය නැමැති අමාත්‍යවරයා සාලියා රාමයේ නැමැති විහාරය කෙරෙව්වා පර්වත නැමැති අමාත්‍යා පර්වතාරාමයේ නැමැති විහාරයක් කෙරෙව්වා උත්තර තෙස්ස රාමන්තෝ තෙසාමච්චෝ අකාරේ විහාරේ නිට්ඨිතේ රම්මේ තිස්සතර මොපෙච්චතේ උතුරු තිස්සාරාමය තිස්ස නැමැති ඇමතිවරයා කෙරෙව්වා මේ රම්ම්‍ය වූ විහාරයන් කෙරෙව්වාට පස්සේ ඔවුන් තිස්සතරුන් බැහැ දකින්ට ගියා තුම්මාකං පටිසන්තර වසනම් මේ කාරිතේ විහාරේ දේම තුම්මාකං එතිවත්වා දංසොච ස්වාමීනි කලින් අනාථව සිටි අපට ඔබ වහන්සේගේ පිළිසඳර ලැබීම වෙනුවෙන් අප විසින් කරවාපු විහාරයන් ඔබ වහන්සේට දෙනවා කියොන් වහන්සේට දුන්නා තේරෝ සම්බත්ත වාසසේ තේතේ බික්ඛු යතරං අමච්ඡාදං සොසංගස්ස විවිධ සමනාරය තෙරුන් වහන්සේ ත්‍රිපිටකයේ පංචනිකාය කටපාඩමකින් දරාගෙන ඉන්න භික්ෂූන් වහන්සේලා ඒ සියලු විහාරවල සුදුසු පරිදි වැඩෙන්න සැලැස්සුවා ශ්‍රමණයන් වහන්සේලාට සුදුසු වූ විවිධ කැපසරු පිරිකරත් ඇමතිවරු සංඝයා වහන්සේට පූජා කළා. රාජාසක විහාරම් මේ වසන්ත සමෝපට පච්චයේහි අනුනේ තනතේ භවෝ රජ්‍යරුවත් තමන්ගේ අභයගිරි විහාරේ වසන භික්ෂුන් වහන්සේලාට සිව්පසයෙන් අඩු නැතුව සැලකුවා. සිව්පසය පහසුවෙන් ලැබීම හේතුවෙන් එහි බොහෝ භික්ෂුන් වාසය කළා. තේරං කුලේහි සංසත්තං මහතිස්සෝ තිවිස්සතං කුල සංඝහට දෝසේන සංඝෝතං නේරිතෝ කුපික්කල මහතිස්ස තෙරුන් වහන්සේ රජපෞ සමග කුළුපගව ඇලේ හැලේ වාසය කරන බව ප්‍රසිද්ධ වුණා. මේ කුල සංසර්ග දෝෂය නිසා සංඝයා වහන්සේ විසින් උන්වහන්සේව අපගේ මේ මහා විහාරයෙන් බැහැර කළා. තස්ස සිස්සෝ බහලමස්සු තෙසතරෝ තෙවිසුතෝ බුද්ධෝ බයදිරෙන් ගන්්වා වසේ පක්ඛං වහන්තං උන්වහන්සේගේ ශිෂ්‍ය වූ බහල මාසතිස්ස නමැති තෙරණමක් ප්‍රසිද්ධව සිටියා. උන්වහන්සේ තම ගුරුවරයා නැරපුවා කියා කෝපයට පත්වලා අපගේ මහා විහාරයෙන් ගොස් අබේගිරියේ වාසය කළා. වෙනම ආචාර්යවාදයක් ඇති පිරිසක් ඇති කරගත්තා. තතෝපභූතිතේ බික්ඛෝ මා විහාරං නාගමං ඒවන්තේ බය ගිරිකා නිගතා තේරවාදතෝ එතෙන් පටන් අබයගිරියෙන් භික්ෂූන් වහන්සේලා මහා විහාරයට වැඩියන ඔය ආකාරයෙන් අබයගිරි වාසී භික්ෂූන් තේරවාදී ආර්ය පරපරෙන් වෙන් වුණා පබින්නාභය ගිරික දක්කින විහාරකායතේ ඒවන්තේ තේරවාදේ පබින්නා භික්කවෝ දිදා දක්කින විහාරවාසී භික්ෂූන්ද අභේගිරි වාසී භික්ෂූන්ගෙන් වෙන් වුණා මේ ආකාරයෙන් එකම සංඝ පිරිසක් හැටියට වැඩ වුන් තේරවාදී භික්ෂු සංඝයා වහන්සේ දෙකොටසකට ભેද වෙන්න වුණා. මහා අබය බික්කෝත වඩ තොන්ද පවාසිනෝ වටගාමිනි භූමින්දෝ පන්තෙන් නාම අදාසිසෝ දිවයින් වශයෙන් මහා අබේගිරිය භික්ෂුන් වහන්සේලාගේ අභිවෘද්ධිය වෙනුවෙන් වලගම්බා රජුරෝ ප්‍රාර්ථී නමෙන් දීමනාවකුත් ලබා දුන්නා. විහාර පරිවේනානේ ඝටබද්දේ ආකාරයේ පටිසංකරණං එවං යසතේ තිවිචෙන්තිය මෙසේ කළොත් අනාගතයේ අලුත් වැඩියා කරන්නට පහසුය කියලා එකිනෙකට යාබදව සිටන විදිහට බොහෝ විහාර පිරිවෙන් ඇති කළා පිටකත්තය පාලෙන්ච තස්සට කතාපිච මුකපාටේන ආනේසං පුබ්බේ බික්ඛු මහමතේ කලින් මහානුව නැති බික්ඛුන් වහන්සේලා ත්‍රිපිටක පාළියත් එහි අටුවාවත් කටපාඩෙන් දිගටම රැගෙන ආවා හානෙන් දෙස්වාන සත්තානං තදා බික්කු සමාගතා චිරට්ටිටිත්තං ධම්මස්ස පොතකේ සුලිකාපයං ඒ රස්සෝ භික්ෂූන් වහන්සේලා සත්වයන්ගේ පිරිහීම දැකලා ධර්මය බොහෝ කලක් පැවැත්වීමේ අදහසින් තල්පත්වල ලේඛනගත කෙරෙව්වා වටගාමිනි අභයෝ රාජා රජමකරේ ඉති ද්වාදස වස්සානේ පංච මාසේ සුවාදිතෝ වටගාමිනි අභය රජුරෝ දොළොස් අවුරුද්දකුත් කලින් පස් මාසයකුත් ලංකා රාජ්‍ය කරා ඤති පරහිත මහත්තනෝ හිතං ච පටිලබෙස්ස සරයං කරෝති පඤ්ඤෝ විපුලං පිකුබුද්දේ ලද්ද භෝගං උබය හිතං න කරෝති භෝගලොද්දෝති ඉසුරු සම්පත් ලැබුණාට පස්සේ නුවණැති කෙනා තමන්ගේ මෙලව පරලව යහපත පිණිසත් අනුන්ගේ මෙලව පරලව යහපත පිණිසත් ඒ සම්පත් යොදවනවා. නමුත් ප්‍රඥාව නැති කෙනෙකුට මහත් වූ භෝග සම්පත් ලැබුණත් ඒ භෝගයන්ට ගෙජුව ඉන්නවා විතරයි. එයින් තමන්ගේවත් අනුන්ගේවත් යහපත සලසන්නේ නැහැ. ඤෙතේ පරහිත මත්තනෝ හිතංච පටිලබෙස්සරං කරෝති පඤ්ඤෝ විපුලම් පිකුබොද්දලද්ද භෝගං ඔබය හිතං කරෝති භෝගලොද්දෝති සුජන ප්‍රසාද සංවේගත්තාය කතේ මහා වංශේ දස රාජකෝ නාම තෙත්තින් සම්සිමෝ පරිච්ඡේදෝ සත්පුරුෂයන්ගේ ප්‍රසාදයත් සංවේගයත් ඇති කරන පිණිස කරන ලද මහා වංශයේහි රජවරු දස දෙනෙකුගේ පාලනය නම් වූ 33 වෙනි පරිච්ඡේදය